ආකංකේය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ තින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච සම්පන්න ශේලා භික්ඛවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛා පාතිමොක්ඛ සංවර සංවතා විහෙරත ආචාර ගෝචර සම්පන්නා අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේසු ආකංකේය චේ භික්ඛවේ භික්ඛෝ සබ්‍රක්මචාරීනම් පියෝ චස්ස මනාපෝ ගරු භාවනීයෝ ചാති සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ අජ්ජත්සං චේතෝ සමතමනුයුක්තෝ අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහෙතා ශුඤ්ඤාගාරාණං ආකංකේය චේ භික්ඛවේ භික්ඛෝ ලාභේ අස්සං චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරාණන්ති සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ අජ්ජත්සං චේතෝ සමත මනුයුත්තෝ අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරාණං ආකංකේය චේ භික්ඛවේ භික්ඛෝ යේසාහං චීවරපිණ්ඩ භාත සේනාසන ගිලාන පච්චය බෙහෙසජ්ජ පරික්ඛාරං පරිභුඤ්ජාමි තේසන්තේ කාරා මහඵලා අස්සෝ මහානිසංසාති සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ තේයාලම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානම් ආකංකහේය චේ භික්ඛවේ භික්ඛෝ යේමේ ඥාතිසාලෝ හිතා පේතා කාලකතා පසන්න චිත්තා අනුස්සරන්තේ තේ සන්තං මහප්ඵලං අස්ස මහානිසංසන්තේ සීලේස්වේවස්ස පරිපූර්ණකාරේ පේයාලම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානම් ආකංකේය චේ භික්ඛවේ භික්ඛෝ අරති රති සහෝ අස්සම් නචමං අරතේ සහේය uppannang අරතින් අභිබොය්‍ය අභිබොය්‍ය විහෙරයන්ති සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ පේයාලම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරාණං ආකංකේය චේ භික්ඛවේ භික්ඛෝ භයවේරව සහෝ අස්සං නචමං භයවේරවං සහේය uppannam bhaya beravam abibuyya abibuyya vihareyanti සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ තේයානම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානම් ආකංකේයචේ භික්ඛවේ භික්ඛෝ චතුන්නං ජහනානම් අபிචේතසිකානම් දිට්ඨ ධම්ම සුඛ විහාරානම් නිකාමලාභී අස්සම් අකිච්චලාභේ අකසරලාභේති සීලේස්වේවස්ස පරිපූර්ණකාරේ පේයාලම් බ්‍රෝහෙතා සොඤ්ඤාගාරානම් ආකංකේයචේ භික්ඛවේ භික්ඛෝ යේතේ සන්තා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝප්පාත් තේ කායේන පස්සෙත්වා විහෙරේ යන්තේ සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ තේයාලම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානම් ආකංකේයචේ භික්ඛවේ භික්ඛෝ තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ අස්සං අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති සීලේස්සේව පරිපූර්ණකාරේ තේයාලම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානම් ආකංකේයචේ භික්ඛවේ භික්ඛූත් තින්නං සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මොහානං තනුත්තා සකදාගාමි අස්සම් සකිදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛසන්තං කරේයන්ති සීලේස්වේව පරිපූර්ණකාරේ පේයාලම් බ්‍රෝහෙතාසුඤ්ඤාගාරාණං ආකාංකේයචේ භික්ඛවේ භික්ඛෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ අස්සං තත්ත පරිනිබ්බායේ අනාවත්ති ධම්මෝ තස්මා ලෝකාති සීලේස්සේව පරිපූර්ණකාරේ තේයාලම් බ්‍රූහෙතාසුඤ්ඤාගාරාණං ආකංකේයචේ භික්ඛවේ භික්ඛෝ අනේක විහිතං ඉද්ධි විදම් පච්චනු භවෙය්‍යම් ඒකෝපි හොත්වා බහුදා අස්සම් බහුදාපි හොත්වා ඒකෝ අස්සම් ආවිභාවං තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡේයං සේ යථාපි ආකාශේ පඨවියාපේ උම්මුංජ නිමුංජං කරේයම් සේ යථාපි උදකේ උදකේපේ අබිජ්ජමානේ ගච්ඡේයම් සේ යථාපි පඨවියම් ආකාශේපේ පල්ලංකේන කමෙය්‍යං සේ යථාපි පක්ඛේ සකුණෝ ඉමේපේ ඡන්දමසුරියේ එවං මහිද්దికේ මහානුභාවේ පානිනා පරිමසෙය්‍යම් පරිමජ්ජෙය්‍යම් යාව බ්‍රහ්ම ලෝකාපේ කායේන වසං වත්තේ යන්ති සීලේස්සේ වස්ස පරිපූර්ණකාරේ පේයාලම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානම් ආකංකේයචේ භික්ඛවේ භික්ඛූ දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසකේන උබෝසද්දේ සුනේයම් දිබ්බේච මානුසේච යේ දූරේ සම්තිකේ ചാපි සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ පේයානම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානම් ආකංකේය චේ භික්ඛවේ භික්ඛෝ පරසංථානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡ පජානේයම් සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානේයම් වේතරාගං වා චිත්තං වේතරාගං චිත්තං තේ භජානේයම් සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තේ භජානේයම් වේතදෝසං වා චිත්තං වේතදෝසං චිත්තං තේ භජානේයම් සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තේ පජානේයම් වේතමෝහං වා චිත්තං වේතමෝහං චිත්තං තේ පජානේයම් සංකෙත්තං වා චිත්තෙත්තං සංකෙත්තං චිත්තංති පජානෙය්‍යං වික්ඛෙත්තං වා චිත්තං වික්ඛෙත්තං චිත්තංති පජානෙය්‍යං මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තංති පජානෙය්‍යං අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තංති පජානෙය්‍යං සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තංති පජානෙය්‍යං අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්තේ පජානෙය්‍යම් සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්තේ පජානෙය්‍යම් අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්තේ පජානෙය්‍යම් විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්තේ පජානෙය්‍යම් අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්තේ පජානෙය්‍යන්ති ශීලේස්සේවස්ස පරිපෝරකාරේ පෙය්‍යාලම් බ්‍රෝහෙසා ශුඤ්ඤාගාරානම් ආකාංඛේය චේ භික්ඛවේ භික්ඛෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරෙය්‍යම් සේයතිදම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසතේ ජාතියෝ වේසතිම්සේ ජාතියෝ තින්සම්සේ ජාතියෝ සත්තාලේ සම්පේ ජාතියෝ පඤ්ඤා සම්පේ ජාතියෝ ජාතේ සතම්පේ ජාතේ සහස්සම්පේ ජාතේ සත සහස්සම්පේ අනේකේපේ සංවට්ඨකප්පේ අනේකේපේ විවට්ඨකප්පේ අනේකේපේ සංවට්ඨ විවට්ඨකප්පේ අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝත්තතෝච්චුතෝ අමුත්‍ර උදපාදින් තත්‍රාපාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝත්තතෝ සුතෝ ඉදූපපන්නෝති ඉති සාකාරං සෞද්දේශං අනේක විහිතං පොබ්බේ නිවාසං අනුස්සරේයන්ති සීලේස්සේ වස්ස පරිපූර්ණකාරේ පේයානම් බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරාණං ආකංකේයචේ භික්ඛවේ භික්ඛෝ දිබ්බේන චක්ඛුනා විසොද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සෙයං චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානෙයං ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බෙහෙදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාසං නිරයන් උපපන්නා ඉමේවා පන බොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතෝ වචේසුචරිතේන සමන්නාගතෝ මනෝසුචරිතේන සමන්නාගතෝ අරියාණං අනුපවාදකා සම්මාදිට්ඨියා සම්මාදිට්ඨේ කම්ම සමාදානා ඒකායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සෙයං චවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතහා කම්මෝපගේ සත්‍යේ පජානේ යන්ති සීලේස්සේ වස්ස පරිපූර්ණකාරේ අජ්ජත් සංචේතෝ සමතහ මනුයුක්තෝ අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහෙතා ශුඤ්ඤාගාරාණං ආකාංකේ යචේ භික්ඛවේ භික්ඛු ආසවානං පයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරේ යන්තේ සීලේස්සේවස්ස පරිපූර්ණකාරේ අජ්ජත්සං චේතෝ සමතමනුයුක්තෝ අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහෙතා ශුඤ්ඤාගාරාණං සම්පන්න සීලා භික්ඛවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛා පාතිමොක්ඛ සංවර සංවතා විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේසෝති ඉති යන්තං වොත්තං ඉදමේතං පරිච්ඡවොත්තන්ති ඉදමෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති ආකංකේය සුත්තං චට්ඨං